ජූඩ් අයිවන් හිලේරියන් පෙරේරා සමගින් නීලිකා මද්දුව. නද සංකලනය ඉන්දික නිශාන්ත. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. හිත හොඳ මිනිහෙක්. පරිණා ඉක්මන් කරන ඉක්මන් කරන මොනවද කරන්නේ බලන්න කිව්වේ කොහොම ඉක්මන් කරන්නද මන් දන්නේ නැහැ චේත කරලා පොඩ පොඩ මේකනේ අම්මා තියන්ට මොකද මොකද මොකද මේ තටමන ඉක්මන් කරලා මෙතෙන් මේ දහ ගන්න මෙතෙන් ගන්න අම්මා මාව තල්ලු කළානේ. ඇති යන්තම් පොළේ පහ ගන්නට ලැබිච්ච ඉන්න යන්තමට බේරුණා. මේ මගේ ආයුධ මල්ල පැත්තක. මාර බේරිල්ලන්නේ වාසුන් නැහැ. බෙල්ල නොකෙඩි බේරුණා ඇති යන්තම්. මේ මේස නැද්දයි ලෙවල් එකයි මෙන්න මෙහෙ විසික්ක වෙලා මේ. ඔය මට්ටම් බොල්ල දාන්න. ඕලලා. මොනවා කරන්නද? අපි යමු. අම්මා. අන්න දැක වෙට්ටුවක්. සාව පොටින් ඇක්සිඩන්ට් එකක්. උන් ඉතින් රේස් යනවනේ. එහෙනම්. ඈ බම්බියස ඈ මොකද බස් එකේ පිටිපස්සේ ලියලා තිබුණේ ආ මෙය <laughs> බුදුන්ගේ දේශයයි කියලා ලියලා තිබ්බේ. ආ ඒ කියන්නේ මේ බස් එක වෙන්නේ නැති. බස් එකේ ගමන් කරන මිනිස්සු ගන්නම් කිසිම අනුකම්පාවක් නැහැ මේ පොරිසාදින්ගේ. අනේ මන් දන්නේ. මුන් මේ වගේ හරුප ලියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන එකත් අපේ බුදුහාමුදුරුවන්ට කරන නිංගිලාවක් වගේ මට නම් පේන්නේ. අසුමයි. ඈ මේ මේ බස් එක විට්ටු දාගෙන ගියේ ආන්න අරක මගරින්න වෙන්න ඇති. අර තියෙන්නේ කො මොකද්ද බං? මේ සතෙක් නේද? යමු බලන්න. බල්ලෙක් සපාන්නේකේ නිදි. වෙන්න බෑ. නෙමෙයි. වාහන මෙච්චර එහෙනේ යන පාරේ. ඈ කොබලන්න. එහෙමනම් එහෙමනම් බාසුනේ මැරිලා වෙන්න ඕනේ. මැරෙන්න වුණත් ඉතින් බල්ලෙක් මේ වගේ පාරට එන්නේ නැහනේ. ඇක්සිඩන්ට් එකක් හැප්පෙන්නේ නැති. ඔය කාගේ හරි ගෙදරක මැරිච්ච එකෙක්ව හෙමින් සිරුවේ පාරට ගෙනත් දාලා ගියා වෙන්න පුළුවන්. ඇති කරන්න බැරි බල්ලම්ව බලලුම්ව විතරක් නෙමෙයි බාසුම් නැහැ. අලි පැටවුම්වත් පන්සල් වත්තට ගෙනල්ලා දාලා යන කාලයක්ද මේක? හ්ම්. හැපිලා. මේ මේ මේ ලෙඩියනේ. මේක අයකෝ. එල්ටේෂන් එකක් වගේ හොඳ වන්දක. හ්ම්. <laughs> වංශේ මොකක් වුණත් බල්ලා බල්ලමනේ. තිසේන. බලනකො. මිනිසුන්ව ගානක්වත් නැහැ. මේක ආයෙත් මොකක් හරි වාහනයකට යට වුණොත් අපිට මොකද බාසුන් නැහැ. ඈ අපි අපි යමු අපේ කාණ්ඩේ සමහරු දැන් වැඩට ඇවිල්ලා බලන්නත් ඇති. නෑ නෑ නෑ. එහෙම හිතලා බෑනේ බියසේන. මේ මේ සතාගේ මෘත ශරීරයට වුණත් නිංගිලාවක් වෙන්න ඉඩ තියන්න නාකයි. මෙන්න මේ ආයුධ මල් අල්ලගෙන. මොකද්ද ඔය කරන්න හදන්නේ? මේ මල්ල ගනින් බං. මම මේ සතාව උස්ස ගන්නම්. පාරෙන් අයින් කරලවත් දාන්න. දැන් මල්ල නම් ගන්න. ඒ අනේ මන්ද. බලාගෙන ලීජේ වෙයි. මැරෙම් පුතා. වාසු නැහැ. ඔය ඔය මිනිස්සු බලන් ඉන්නවා. ඒක මොකද බං? මං වැඩි වැඩක් කරනවා නෙවෙයිනේ. ඔහොම යමු ඉස්සරහට. ඔන්න ඔය පැත්තේ මේ ලයිට් කනුව ළඟින් වත්. ආ අන්න අන්න හරි. එතන ඉඳ තියෙනවා. එතනද? මාසුගේ මාසුගේ ඇයි මොකද බං අන්නේ නම තප්පදුරු ගෑනවා මන්ද කිව්වා ආපුතේ පාර විසවේසම කියනක උන්දට අයිති එකක් වෙන්න බෑනේ ඒක කොහොමදත් කාටත් අයිති මේ බල්ලට උනත් ඒකේ අයිතියක් තියෙනවා ඇයි මට දාන්න ඕන කතා කරුවේ මොකද්ද ඔය ඔය කරන්න හදන්නේ? අපි අපි මේ සතාව මේ මේ හරියෙන් තියන්න කියලා මේ මොනවා? ඔය හරියෙන් තියන්න? මට තේරුණා එකත් එකටම ඔය හරහට වඩාගෙන එහෙට මෙහෙට ඇවිදිනකොට. මේ වැඩේ හරියන්නේ නැහැ. උතන බෑ. මෙතනත් මේ නෝනලගේ ඉදමෙම නෑ නෑ නෑ උතන මගේ ඉඩමේ කොටසක් නෙවෙයි. ඕන ඕන ඔය ඔය සයින් බෝඩ් එකක් තියෙන්නේ. පේනවද? ආන්න ඒක තියෙන්නේ නම් මගේ ඉඩමේ. බෝඩ් එක. ඔව්. මේ වේදරෝ බලපන් බං මොකද්ද බෝඩ් ලයින්ල කියලා. හරියට පාසුනේ. විරේකා චයිනීස් පුට්සෙන්ට පුත්තු රොටි ස්පෙෂල් චිකන් කොත්තු පරාටා විතරහප් මේ තම ආන්න ආන්න දැක්ක නේද චයිනීස් ෆුඩ් සෙන්ටර් කස්ටමර්ස්ලාට කෑම සප්ලයි කරන අවුට්ලට් එකක් තේරුණාද ඔව් තේරුණා තේරුණා නෝනා ඉතින් ඉතින් ඉතින් ওই බඩ කඩਿੱත්තුව මෙතන දාලා ගියාම ඔක කුණු වෙනවා. ගඳ ගන්න පටන් ගන්නවා. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. ආන්න. එහෙම වුණාම මගේ කස්ටමර්ස්ලා මට නැතුව යනවා. ඉතින් නෝනා මේක මේ තිබුණ තැනම කුණු වුණා නම් ඒත් මෙහාට ගඳ එනවනේ. මේ මේ මේ මේ මේ ඔය විදිහේ වාද විවාද වලට ලෑස්ති කෙනෙක් නෙවෙයි මම. ඈ? කිව්වොත් කිව්වම තමයි. වැඩේ හරියන්නේ නැහැ. ඔතන බෑ. එච්චර. ඒ මම කිව්සේ මොකෝ අපි කරන්නේ? අපි යමු පාසු නැහැ. හරි හරි ඉතින්. මේකත් කොහෙන් හරි තියන්න එපා බං. මේ මන්දා අපට ඉස්සෙල්ලා පෙනුණා නම් යම් යම් යම් මං කල්ලා යම් අලාගෙන පස්සේ ලොකුනේ ඕම ගියොත් නම් ඉතින් කොහෙද යන්න සිද්ධ වෙච්ච ඔය සතාගේ පාරේම තමයි ඒ ඒ ඒ යෝධි අපි ගැන හුදිසියෙන් ඉන්නවා වගේ අප්පා අපේ සෙන මේක මාර කුණු කොටක් නේ වාසුනේ අර අර දරමටුවේ දරපරපර හිටපු යෝධයා අපි දිහා බලන් ඉන්නවා ඔහේ හිටපු ආවේ බං අපි අපේ පාඩුවේ මේකව මෙතන දාලා වාසුනේ අර අර මේ යෝධය එනවා පුරාවට අරගෙන මේ මේ මේ පැත්තෙන් තමයි එන්නේ ඒ ඒ ඒ ලකුන්නේ නේ ලකුන්නේ ආ මේ මේ මට දා ඔය කතා කරුවේ නැතුව වෙන කාටද නාසුනේ ඌ ඉනවා මොකද්ද ඔය කරන්න හදන්නේ? අපි මේ මේ මේ මේ සතාව කුණු ගොඩට දාන්නයි මේ. මොනවා මේ මෙතන දාන්න? නෑ නෑ නෑ නෑ නෑ මේ ඔය වැඩේ හරියන්නේ නෑ මේ. ඔතන බෑ හරි. මේ මේ උන්නේ මේ මේ මේ කුණු ගොඩේ තියෙන දහජරාවල් වල හැටියට මේකක් දැම්මා කියලා වැඩි වෙන එකක් නෑනේ. මේ තරහ ගන්න එපායි බුන් ඇහුවට. ආ මේ මේක අයිති ඔහෙටද මේ මේ මේ කුණු ගොඩ නෑ නෑ නෑ නෑ මේ මේ මේ මේ ඉඩම ආ මේක අපේ මේ ඩන්ලොප් මුදලාලිගේ <laughs> එතකොට ඔහේ මේ ඔය ඔය දරමඩුවේ ඒකත් ඩන්ලොප් මුදලාලිගේ මම තමයි මෙතන මේ වැඩබාර මේ මේ වැඩබාර නිලධාරියා ඒ කිව්වේ මේ ධර්මඩුවේ ඕයිසු මහත්තයා. මේ එහෙම කිව්වත් කමක් නෑ. හැබැයි කොහොමුණත් ඔහේගේ ඔය වැඩේ නම් හරියන්නේ නෑ මෙතන. මේ එහෙමනම් අයගොන් මේ බැරිද අපට මේක ගැන මොකක් හරි උපදේශයක් මේ මේ මේ මට මේ වල්පල් කතා කර කර ඉන්න වෙලාවක් නෑ. ඔහේ ඔය මල දාන්නේ ඕන තූත්තු කුඩේක අරන් යනවා. හරි. මෙතනේම දාලා යන්නේ. හරි. ඒ බම්බිසේ. මොකද අපි කරන්නේ? අපි යමු යන්න. ඕක තිබුණ විදිහට තියෙන්න බැරලා අපේ පාඩුවේ ගියා නම් එච්චරනේ. මේ වාසුන්නේ වාසුන්නේ අහක තියෙන කුණු කොටක් පතව ගත්තනේ. ඔබ හරි බං. ඒක තමයි මේකෙන් නිදහස් වෙන්න තියෙන එකම පිළිවෙල. තිබුණු තැනින්ම ඒ විදිහටම තියලා අපි යමු. මගරමු. බාසුන්නේ දැන් අපේ කාණ්ඩේ කවුරුත් බලාගෙන ඇති අපි දෙන්නේ නේද? මම මේ කල්පනා කිව්වේ පියදේ මේ සතා යම් විදියකින් එළුවෙක් එහෙම වුණා නම් <laughs> එළුවෙක් වුණා එළුවෙක් වුණා නම් ඉතුරු වෙලා තියෙවතන <laughs> අර අර තප්පදෝරු අම්මන්ඩි <laughs> මේකගේ හැමෙනුත් කොත්තු රොටි හදන්න තිබුණා එහෙම වුණා නම් පිටේන මම මේ සත්තු ගැන තියෙන අනුකම්පාව කරුණාව හින්දම මේ සතාව සත්තුන්ට අපි අනුකම්පා කරන්න ඕන තමයි බාසුන් නැහැ. ඒත් ඉතින් මැරිච්චුන්ට අපි අනුකම්පාවෙන් නැති වැඩක් නෑ නේ මේ බාසුන් නේ. හරි. උඹ හරි. හවුනේ. අපි ගවින්ද අනුකම්පා කරන එකේ එක්තරා තේරුමක් තියෙනවා. ඒ උනාට ඉතින් උන්ගේ මස් වලට අපේ අනුකම්පාවෙන් වැඩක් නැහනේ. හරි. ඔබ හරි. මාසුනේ. ඒ ගමන ජයලු මිනිස්සු කොල්ල කරුට්ටු වට පිට රැස්කා බලන් ඉන්නවා. එසේන. ඒ සතාව බඩ බැඳගෙන අපි එහාට මෙහාට අනේක මුන්ට පේන ඇත්තේ අලුත්ම විදිහේ නාටකමක් විදියට. හැපෙන්නේ මේ මේ මණ්ඩිය නේද සතා වැටිලා හිටියේ මේ මේ මේ මේ පොඩ්ඩක් ඉස්සරහ මසුලයි මේ අන්න අන්න අන්න අන්න ලේබල් මොකද බලු වැඩේ. ඔය බලු කුණු උස්සන් යමිත් කාරේ දාලා යන්නේ නේද ඔය හැදුවේ? නෑ නෑ නෑ නෑ නෑ රෝලා. අපි දෙන්න ඇවිල්ලා මේ බස් එකෙන් බහින කොටත් මේ සතා මෙතන වැටිලා හිටියේ. එතකොට එහෙමනම් ඉතින් ඕක ඔය හරහට වඩාගෙන ආවේ. රාලාමි මේ මේ මේ සතාව පාරෙන් අයින් කරලා මේ මේ පැත්තකින් තියන්නයි මට ඕන කරලා තිබුණේ. කවුරුවත් ඒකට කැමති නෑ. ඔය ඉන්න කට්ටියකින් අහලා බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා. හ්ම්. බෑ. හරි. ඔය ඔය බෑනේ කියලා. බෑ. ආ මේ රාලාමි මට කතා කරන්න. ඔව්. මොකද්ද මේ මේ මේ මිනිහා කියන්නේ ඈ තමා මොනවද දන්නේ මේ ගැන රාලහාමි මේ සතාව උස්සන් ඇවිත් මගේ චොප් එක ළඟ අර පාරයින් දාන්න හැදුවා ඉතින් ඉතින් තමා මොකද්ද කිව්වේ මං කිව්වේ පා කියලා ඒ රාලහාමි මේ සතා කුණු වෙලා ගඳ ගන්න පටන් ගත්තාම මං කොහොමද මගේ ෂොප් එක කරගෙන යන්නේ අයිසෙ අපත් මේ ගැන තමුන්ට කියන්නේ මේ මගේ ධර්මඩුව ළඟ තියෙන කුණු ගොඩේ දාන්න හැදුවා මේ බලු කුණ. තමා ඒකට ඉඩ දුන්නේ නැහැ. මේ ඔව් ඌරාලහාමි මේ ගඳ ගහන්න පටන් ගත්තම මට මට එතන මගේ රාජකාරිය කරගන්න බැහැනේ. ආ. නෑ. ඉතින් ඔන්න බද්දසාල් කෝවිලෙන් උදළු කෙටියක් ඉල්ලන් එනවා මේ මං කිව්වා කියලා. ආ දැන් මේ සතාගේ අයිතිකාරයා කවුද කියලා කියන්න දන්නවද? හ්ම්? ආ මේ නෑරාමි. මන් නම් දන්නේ අද වෙනතුරු මං දැකලවත් තිබ්බ සතෙක් නෙවෙයි ඔය. දැකලත් නෑ, දන්නෙත් නෑ. නෑරාලාමි මාත් මේකව මේ අදම තමයි දැක්කේ. කවුරු හරි දන්නවද මේ කතාවේ අයිතිකාරයක? ඈ? කතා කරනවා. කතා කරනවා. ගම්නේ කවුවා? එහෙම නැතිනම් මේක මේ පළාතට අමුත්තක් වෙන්න ඇති නේද? ඈ? වෙනසයි උදාල. ආ කොහොම වුණත් මේ සතාව මේ විදියට පාරේ දාලා තියන්න බෑනේ. අන්නේ ඒක තමයි ගාලාමි මේ මමත් කල්පනා කළේ. හොඳයි. එහෙනම් අන්න රුදැල්ලත් අරගෙන මේ ගෝලියත් එක්ක ගිහින් ඕකව කොහෙන් හරි වල දානවා. අනේ රාලාමි මේ මම මම මේ වැඩට යන ගමන් මෙලහකටත් අපේ කාණ්ඩේ අනිත් කට්ටිය බලාගෙන ඇති මේ මේ මොනවද මොනවද තමයි කරන වැඩ මේ මේසෙන් වැඩ අර AWD කම්පැනි කොන්ත්‍රාත් එකක් ආහා කමක් නෑ කමක් නෑ ඉතින් මේකත් මේ කරන්න ඕනම කරන වැඩක් නේ ඔහේ හිත හොඳ මිනිහෙක් බව මට තේරුණා හිඳයි මේ වැඩේ ඔහේටම පැවැත්වුණා හරි කොහේ හරි මේ සතාව වලදාලා උදල්ල ආපහු ගෙනල්ලා බාර දීලා ඊට පස්සේ පොලිසියට ඇවිත් වාර්තා කරන්න ඕන. ඔන්න අමතක කරන්න එපා. හරි. එච්චරයි. කොටත් ගාලාමි අපිට කිව්වනේ පොලිසියට වාර්තා කරන්නයි කියලා. ඒ වුණාට පාසුන් නැහැ. අපිට කියපු රාජකාරිය කරන්න බැරි වුණා. නේ නේ නේ නේ. දැන් මේ පොලිසියට ආවා කියලා ඔබ බය වෙන්න එපා. අපි අපි අදින් සිද්ධ වෙච්ච කිසිම වැරද්දක් නැහැ නේ. අන්න පොලිසිය ගාලාමිලා එළියට ඇවිත් බලන් ඉන්නවා. බලන් ඉන්නේ නැtei බලුකුණක් හරහට වඩාගෙන එනකොට අන්නේනවා. අන්නේනවා එළියට ගාලාමිලා. අර අර ගාලාමි දෙන්නේ. ඔව් එයා තමයි එයා තමයි. ආව්. සද්දනේ හිල්ලමාව. හ්ම්. කම්තරමේ බලුකුණක් උස්සගෙන මෙහෙට ආවේ ඇයි? ඈ? රාලාමි මේ මේක මේක බල දාන්න බැරි වුණා රාලාමි බැරි වුණා ඒ මොකෝ කවුරුත් කැමති නෑ තමන්ගේ වත්තේ බල දානවට අයියෝ උදල්ලා පහු දුන්නා දුන්න දුන්න භද්‍රකාලී කෝවිලට ඒකේ මිනිහා කිව්වා මේ මේ සතාව ඒ පලාතටවත් ගේන්න එපා කියලා දැන් අයිතේ සීසී මුලාරා මෙන්න ඔහෙට හොඳ ජොබ් එකක් තියෙනවා. මෙන්න මේ දෙන්නත් එක්ක අර රිසර්වේෂන් එකට යනවා. උදැල්ලකුත් අරගෙන. වලක් කපලා එන්න මේ සතාගේ අවසාන කටයුතු සිද්ධ කරනවා. ඕකේද? හ්ම්. නේ බාසුනේ. දැන් හරිනේ. අනේ රාලහම්මි මේ මේ අපිට වැඩට යන්න මේ. හරි හරි ඉතින් මේකත් වැඩක් නේ අයිසේ. ඒ රටෙන් උහිමනේ මේ සතාව මෙහෙට උස්සගෙන ආවේ. අජේ එනවා. නේ. බසුනේ. වල කපන්න ඕන බොහෝම ගැඹුර. නැත්තම් කබරේ හරන්න පුළුවන්. ආ මේ ඔය වැඩේ ඉවර කරලා පොඩ්ඩකට යනවා අපේ OIC මහත්තයාගේ බංගලාවට. ඇයිලාලාමි OIC මහත්තයාගේ බංගලාවේ කක්කුස්සි වලේ කොන්ක්‍රීට් ලෑල්ල පොඩ්ඩක් අප්සෙට් ගහලා. පොඩි ඩැමේජ් එකක් තියෙනවා රිපෙයාර් කරන්න. ආ මේ ඌමනා කරන හැම දෙයක්ම දැන් එහෙලා ඇස්ටි පිට තියෙනවා. හරි? අඩුවකට තිබුණේ හොඳ මේසන් බාස් කෙනෙක් විතරයි. හිත හොඳ මිනිහෙක්. හරි. එහෙනම් ඉස්සෙල්ලා ගිහිල්ලා ඔය වැඩේ ඉවරයක් කරලා ඉන්නවකෝ. හා යමු පියසෙන. එන යමු. නොයා ඉතින් වෙන මොනවා කරන්නද? යමු යමු. මේ මේ බසුනේ ඔය ෆෝන් එක නේද සද්ද ඇහෙන්නේ? මොකද මම කවුරු බිමින් දියන්නල්ලා නොකරන. මොකද Hello. Hello. Oh, oh, oh, oh. Julius බසුනාගම. ඔසේ මාතම අපි දෙන්නම් හරි ජංගරයකටනේ කොටුනේ මේ ඉන්නේ දැනට ඉන්නේ පොලිසියේ නෑ නෑ නෑ කරදරයක් මොකුත් නෑ ආ විමලයා කල්තියම කියා කිව්වා. දිනේශයවයි රබුලවයි අන්න ගහගෙන නැහැ. මොනව මට එකක් කුණු හරුපෙනුත් දන්නා කිව්වා. ආ එහෙනම් ආයි මල්ලඟ වැඩ කරන එකක් නැහැ. ඈ අනික් කතියටත් යන්න කිව්වා. ලොකු මහත්තයා. අබ්බා දැන් ඉතින් එහෙනම් මේ සඳුදමේ ආයේ වැඩ නේද? එහෙනම් මේ මං ඊට ඉස්සෙල්ලා කාණ්ඩයක් ලැස් මොනවා? වැඩට එපා කිව්වා. ලොකු මහත්තයා එහෙම කිව්වා. ආ චංචාලයයි හොඳයි හොඳයි හොඳයි හොඳයි. මොනවා කරන්නද? හා. ෂී. ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒ බසුනේ මොකක් හරි තොප්පියක්ද? තොප්පියක්ද? මේ මේ මේ මේ කාලකන්ණි බලුකුණ හින්දා මගේ රස්සාවට කෙලවිලා. පියසේනියෝ උඹත් එතේ ඉඳලා වෙනින් මත බලාගනි. මේ මේ බම්නේ ඔන්නෝගේ බඩුණාතක ඉස්මක් කරලා මෙන්න මෙහාට එනවායි. <laughs>